ඉන්දික මහත්මයා අවසරයි අපේ හඳුරන බයන්සර ඇහෙනව නේද? ඇහෙනවා. අපේ හඳුරනේ ඔබ වහන්සේගෙන් මට දැනගන්න ඕනේ අර චන්ද්‍රමල හඳුරන්ගේ පොතේ අන්තිමට තියෙන අර මෙත්තාවයි මේ මොකද්ද මුදිතාව විතරක් දාලා තියෙන්නේ කලින් ඒ අනිත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතරම වෙන විදිහකට දක්වලා තියෙන නිසා කියලා. ඒකෙන් මගේ ප්‍රශ්නය අපේ හැමදෙන්නේ කුසලයක් නම් ඒක අනිවාර්යයෙන්ම මේ අමෝහය එහෙම නැත්නම් ප්‍රඥාව සම්බන්ධ වෙන්න ඕනද නැත්නම් ඒ දෙක සම්බන්ධ නොවෙච්ච කුසල ධර්ම තියනවද අපි හඳුරන්නේ? ඇයි කුසල් සිත්වල තියනවනේ ඥාන විප්‍රයුක්ත කුසල් කියලා. දැන් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත සසංකාරික සිත කියලා දෙකක් තියෙනවා. ඒ වගේම සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංකාරික සිත සසංකාරික සිත කියලා දෙකක් තියෙනවා. එතකොට ඒ නිසා තමයි ද්වි හේතුක කුසල් සහ ත්‍රි හේතුක කුසල් කියලා දෙවර්ගයක් තියෙන්නේ. ඒතර කුසලයේ ද්වි හේතුක වෙන්නේ අලෝභ අද්වේෂ. අලෝභ අද්වේෂ දෙකෙන් එකක් විතරක් යෙදෙන්නේ නැහැ. මොකද සෝබන සාධාරණ චෛසික කතාවේදී පැහැදිලි කළා සෝබන සාධාරණ හැටියට යෙදෙනවා අලෝභ දෝෂ දෙකම. ඒ කියන්නේ කුසල් උපදින හේතු තුනක් තියෙනවා ලෝභ දෝස සමෝහ කියලා. ඒ කියන්නේ දෙකක්ම අනිවාර්යයි සවන සාධාරණයි. හැම කුසල් සිතකම අනිවාර්යයෙන් යෙදෙන. ඒතර හැම කුසල් සිතක්ම අනිවාර්යෙන් ද්වි හේතුකයි. හැබැයි ඒකට ප්‍රඥාව එකතු වුනොත් විතරයි ඒක ත්‍රි හේතුක වෙන්නේ. එහෙම නැත්නම් ඒ ත්‍රි හේතුක බවම තමයි අපි ඥාන සංප්‍රයුක්ත කියලා හඳුන්වන්නේ. ඒතර හැම සිතකම ප්‍රඥාව තියෙනවා. හැම කුසල් සිතකම ප්‍රඥාව තියෙනවා කියලා නියමයක් නැහැ. හරි ඒක පැහැදිලි අපේ අන්තරේ කියන වංශගේ දේශ මේක පැහැදිලි කිරීම අනුව මිත්‍යා දෘෂ්ටිකයකටත් කුසල කුසල් සිද්ධ වෙන්න පුළුවන් නේ